සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනින් සෑම සිකුරාදා දිනකම ඔබ වෙත අපි ගෙනෙන්නේ ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත. අද දවසේ ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත ධර්මදේශනාව පවත්වන්නට සිදු කළ ආරාධනෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාද නම්වා নমස්කාර පූර්වකව මේ ධම් සභා මණ්ඩපයේ පිළිගනිමු. සාදු සාදු සාදු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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සතු වැඩමව දාල අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනට අදාළව අපිට සාකච්ඡා කළ යුතු තියෙන්නේ දින හතරක් පුරාවට කතා කරපු බුද්ධානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේ ගැන නිවැරදි සිහියක් නිවැරදි අදිෂ්ඨානයක් ඇති කර ගැනීම තුළින් අපි යම් වර්ධනයක් සිද්ධ කරගන්න ආකාරය ගැන බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ඒ පිළිබඳව එවැනි නිවැරදි හැඟීමක් ඇති නොකර ගැනීමෙන් සිද්ධ වුණ විපත්තියත් සිද්ධ කර ගැනීමෙන් ඇතිවෙන යුතු ලාභය පිළිබඳව කතා කරා. ඒකර මේක සමාජයේ කතිකාවතක් බවට පත්කරන සමාජගතකරන අපි කළ යුතු දේ පිළිබඳව කතා කිරීමයි සමාජ කතිකාවතක් බවට පත් කළ යුතුව තියෙනවා සමාජයේ භාවිතා වෙන දෙයක් බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා අපි හැමෝටම මේ පිළිබඳව යමක් කරන්න පුළුවන්. මේ පිළිබඳව සාකච්ඡා කරමින් තවදුරටත් බුද්ධානුස්සතිය ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. ඇයි අපි මෙහෙම වැඩසටහනක් ආරම්භ කරේ? මේ වගේ දිනයක් සිකුරාදා දවස හැමදාම යෙදෙන්නේ අපිට මොනවද අන් අය වෙනුවෙන් කරන්න පුළුවන් කියලා කතා කරන්න. අපි අන් අය වෙනුවෙන් යමක් කරන්න ඕනේ නැද්ද? ඒක කරන්න ඕන මොන හැඟීමකින්ද? කරුණාවෙන්, මෛත්‍රියෙන්. නේද? තවත් කෙනෙකු යමක් යම් ආකාරයකට කෙනෙකුව සද්ධාවේ පිහිටවනවා නම් කෙනෙක්ව ගුණේ පිහිටවනවා නම් කෙනෙක්ව සීලේ පිහිටවනවා නම් ඒතනත් ආ ලැබෙන ලාභය මොකද්ද කියලා දන්නවද? දැන් අපිට බඩගින්නේ ඉන්න කෙනාට බත් ටිකක් හම්බුනම බඩගින්න නිවෙනවා. ඒකයි යා බත් දුන්න කෙනාට සලකන්නේ. තිරසන් සතෙක් වුණත් එහෙමයි. පිපාසාවේ ඉන්න කෙනෙකුට වතුර ටිකක් ලැබුණාම පිපාසාව නිවෙනවා. ඒක බොහොම කෙටි දෙයක් නේද? පොඩි දෙයක් නේද? ඒක කිව්වට ලොකු දෙයක් තමයි බඩගින්න කියන්නේ. නමුත් කෙටි කාලයක තිබ්බ හානියක් තමයි නැති වෙන්නේ. අනිත් එක තමයි ඒ ආහාර ටික හින්දා එයාට සදාකාලිකව බඩගිනි නැති වෙන්නේ නෑ. බොහොම කෙටි වෙලාවකට බඩගින්න නැති වෙනවා දවසකට, උපරිම වුණොත් දවසකට. නමුත් චිත්ත සංතානවල උපදින අකුසලයන් හින්දා දැවෙන, තැවෙන පිච්චෙන මිනිස්සු. ඒ විතරක් නෙවෙයි ඒ අකුසලයන්ගේ විපාක හින්දා අපාගාමී වෙලා අනාගතයේ වෙඳින්න තියෙන අනන්ත ගිනි අර බඩගින්නත් එක්ක සංසන්දනය කරපුවාම කොච්චර විශාලද කෙනෙකුට ධර්මය ලබා දුන්නා කෙනෙක්ට ධර්මයේ පිහිටෙවුවොත් කෙනෙකුට ධර්මයෙන් Tamanට ඒ කෙනා කරන වැරදි නවත්වාලන්නට යම්කිසි පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වුණා අඩුම තරමින් ශාසන චිරස්ථිතිය සඳහා වැඩ කළොත් ඒ ටිකන වෙන්නේ එහෙනම් අනාගත මිනිසෙකගේ මහා ගිනි ගොඩක් නිවෙනවා. එහෙනම් කල යුතු ලොකුම දාණය ධර්ම දානයයි. ඉතින් ඒකෙන්ද කවුරුත් සූදානම් වෙන්න ඕන කරුණාවෙන් මෛත්‍රියෙන් අන් අය කෙරෙහි බොහෝම කරුණාවකින් අපි මේ සඳහා සූදානම් විය යුතුයි. අපි මේ මේ කටයුත්ත කරන්න ඕන. ඉතින් සමාජ කතිකාවතක් ගොඩනැගෙන්න ඕනේ පළවෙනියෙන්ම. අපි බුද්ධානුස්සතිය ගැන බොහෝ දේවල් කතා කරා. අපේ පිරිස බෞද්ධයෝ වෙන්න ඕනේ කියලා. අපි බෞද්ධ වෙන්න ඕනේ. අපේ දරුවෝ බෞද්ධ කරන්න ඕනේ කියලා. සමහර ආගම්වල මේක වහලා කතා කරන්න දෙයක් නෙවෙයි, නරක දෙයක් කතා කරනව නෙවෙයි. දැන් ක්‍රිස්තියානි ධර්මයේ මම දන්න හැටියට ළමයෙක් ලොකු වුණාම යම් කිසි කුමක් හෝ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ළමයා පල්ලියට අරගෙන ගිහිල්ලා ඒ පල්ලියේ යම් වචනකින් එක මට හරියට උච්චාරණය වෙන්නේ නැත්නම් ඒක මම හරියටම දන්නේ නැති හින්දා කියන්නේ ඒ වගේ සිද්ධියක් කරනවා නේද එතකොට බෞතිස්ම කරනවා අන්න හරිය නේද? ඒ කියන්නේ ඇත්තටම ඉන් වේගට ආදර්ශයක් ලබා ගැනීම කියන එක නෙවෙයි. ඒ විදිහටම කරන්න ඕනේ කියන එක නෙවෙයි. නමුත් ඒ යම් කිසි කඩයිමක් තියෙන ළමයෙක් ලොකු වුණාම අපිත් ඇත්තටම ළමයෙක් බෞද්ධ කරන්න ඕනේ. ඒ සඳහා කතිකාවතක් ඇති වෙන්න ඕන සමාජයේ අපි අපේ ළමයා බෞද්ධ කරන්නේ නැද්ද? අපි අපේ ළමයා බෞද්ධ කරන්නේ කවද්ද? උපැන්නේ ලියනකොට. උපැන්නේ ලියනකොට ඒකේ බෞද්ධ කියලා ලියනවා. බුදුහාමුදුරුවෝ කොහේ හරි දේශනා කරලා තියෙනවද සහතිකයකින් බෞද්ධ කරන එක? එරි සහතිකයකින් බෞද්ධ කරන එකක් ඉහෙර දෙයක් ඇසෝවන් ඵලයක් සහතිකයකින් දෙන එකේ නේද? එහෙනම් අපිට වැරදිච්ච ඔය තැන දිහා අපි කතා කරනකොට ඔක්කොම එකතු වෙලා මේ සමාජයට වැරද්ද පටවමින් කතා කරනවා. හරිද? අපි මේක කතා කරනකොට අපේ තියෙන වැරද්ද තමයි සමාජය කියලා අපේම මනසේ මැවෙන එක්තරා සම්මතයක් තියෙනවා. සමාජය, සමාජය මේ සමාජය කියලා. ඒක පුද්ගලානුබද්ධ නැහැ. පොදුයි. ඒ පොදු දෙයට අපි වැරද්ද දානවා. ඒතර අපි ඉන්නේ මොකේද? ඒකමයි. එහෙනම් පළවෙනියෙන් සංකල්ප ඇති කරගන්න ඕනේ. හැදෙන්න පටන් ගන්න ඕන කොහෙන්ද? මගේ තැනින්. එහෙනම් මම ඉස්සෙල්ලාම මේ ඇහෙන මානේ ඉන්න බෞද්ධත්ව මොකද කරන්න ඕනේ? මගේ දරුවා බෞද්ධද කියලා පිරික්සලා බලන්න ඕනේ. හරිද? පිරික්සලා බලලා මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම ළමයාව බෞද්ධ කරන්න ඕනේ. ළමයා බෞද්ධ කරාට ළමයාට බෞද්ධකම පිටින්නේ අම්මා හරි තාත්තා හරි මේ බෞද්ධ කරන්න යන කෙනා බෞද්ධ නැත්තම්. බෞද්ධ වෙන්නේ කොහොමද? තිසරණ සරණාගමනය. සරණාගමනය කියන්නේ වචන තුනක්ද? අපි ළමයා වරන් අපි ළමයා බෞද්ධ කරන්න එහෙනම් දැන් අර ළමයා බෞද්ධ කරන්න වැඩ පිළිලා කවුරුද 12 දිහදුවා කියන්නේ. දැන් තියෙන්නේ ළමයා වරන් ගිහිල්ලා පන්සලේ ඉඳෝලා නේද බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ස්වාමීන් වහන්සේට කියලා කියවන එක. දැන් එහෙම එකක් හදාගන්නේ වුණොත් කටේට උත්සවයකුත් ගන්න හොඳ. තව තව අලුත් එකක් එතකොට. මේ නාඩගම් අතර තව නාඩගමක් පටන් ගන්න දැන් මම තමයි ඒක නාඩගමට මූලික වෙන්නේ කියලා. එහෙම කරන්න බෑ. ඒක කරනවා නම් කරන්න වෙන්නේ බෞද්ධ කිරීම සඳහා තමන් හරි බෞද්ධ වෙන්න නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ චේතනාවක් විදිහට තමන්ගේ සිතේ නැගෙන විදිහට ඒවා ගවේෂණය කරන්න ඕනේ. හරි. වචනනේ බුදු ගුණ 9යි කියලා කියන එක පාට මොනවද? ඉතිවිසෝ ගාතාව කියාගෙන යනවා. හ්ම්. ඇහුවොත් හුඟක් අයගෙන් මොනවද බුදු ගුණ 9 තේරුමත් එක්ක කියන්න කියලා කියන්නේ. කියන්නේ නෙවෙයි කියන්න බෑ. දන්නේ හරිද බුදුහාමුදුරුවන්ට වන්දනා කරද්දී নমස්කාරය කියද්දී හැඟීමක් උපදීද බුදුගුණ දන්නේ නැති මිනිසුන්ට නේද ඒකින්ද අපි මේ බව සමාජයට අරගන්න ඕනේ අපිට ලොකු පාඩුවක් වෙනවා කියන එක සමාජයට කියන්න ඕනේ අපිට ලොකු පාඩුවක් වෙනවා හරියට සරණාගමනය සිද්ධ කර ගැනීම අපි ලෞකික පැත්ත කතා කරමු ඉස්සෙල්ලා දැන් ලෞකික පැත්තනේ ඕනේ මිනිස්සුන්ට. පින් ඕනද නැද්ද ජීවත් වෙන්න? සසර සුවපත් වෙන්න? සසර ඊටාම සුවපත් භාවයට පත් වෙනවද නැද්ද සංඝාවාස හදලා පූජා කරවුවොත්? සංඝාවාසයක් හදලා පූජා කරොත් සසර ගැන අපිට ලොකු සහනයක් ඇති වෙයි. මට නම් ඇත්තම දැන් මම ගොඩක් දාසි දුන්නා ඒකින්ද සංඝාවාසයක් හැදුවට වැඩිය පිනක් සිද්ධ වෙන බව සඳහන් කරනවා කූටදත්ත බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ සරණාගමනේ හරිය සිද්ධ කර ගැනීම. නිවැරදිව තෙරුවන් සරණ යෑම. නිවැරදිව තෙරුවන් සරණ ගිය කෙනාට කෙනා තමයි ඔය බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඔක්කොම ඕන වෙන්නේ නැහැ. එක මාත්‍රයක් අදහසක් ඇති වුණා නම් මට බුදුහාමුදුරන්ගෙන් තොර කිසිම සරණක් පිටක් නෑ කියලා ධර්ම අවබෝධයේ හේතුවෙන් ධර්මය ගැන තියෙන යමක් දැනිලා. හරි. ඉතින් ඒවර බුදුගුණ දහම් ගුණ සංඝ ගුණ දන්නවනේ ඒක ඉබේම වෙලා ඉවරයි. හරි ඔක එතකොට ඒක වුණා අතීතයේදී බණ අහපු අන්‍ය ආගමික නැත්නම් අන්‍ය තීර්ථක නැත්නම් බ්‍රාහ්මණයෝ බණ අහලා බුදුරජාණන් වහන්සේගේ සිහිය ඉපදිලා උදම් ඇනුවා නේද? අවික්කන්තම් භෝගෝතම අවික්කන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුද්ධිතං වා උක්කුද්ධේය පටිච්චන්නං වා විවරෙය්‍ය ওই විදිහට මම බෞද්ධ උපාසකයෙකුට දරත්තා කියලා ඒ වෙලාවෙම කිව්වා. සමහර අයට මේ ධර්මය අහුණාට පස්සේ තමන් ආසනෙක ඉඳන් හිටියානම් දන්නවනේ බ්‍රාහ්මණයන්ගේ தත්ත්වය. නමුත් ඒ ආසනෙන් බැහැලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා ඇඟිලි බැඳ වන්දනා කරමින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා ගාථාව කිව්වා. හරි. ඉතින් මොන තරම් හැඟීමකින්ද ඒක කරන්න ඇත්තේ? අන්න එදා තමයි සරණාගමනය ඇති වෙන්නේ. හරි. සරණාගමනේ ඇති කරගන්න ඕනේ එහෙනම් අපි කවුරුත්. හරියට බෞද්ධ වෙන්න ඕනේ. තමන්ගේ දරුවෝ බෞද්ධ කරන්න ඕනේ. අවුරුදු 12 දී බෞද්ධ කරන්න ඕන නම් ස්වාමීන් වහන්සේ ළඟට එකතු වෙලා තෙරුවන් සරණාගමනේ සිද්ධ කරන්න නම් පොඩි වැඩක් තියෙන අතරම ඕන කරන්න පුළුවන්. උත්සාහය ගත්තත් කවන්නේ ඕනේ. <laughs> වෙන මොකක්වත් නෙවෙයි. පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද්ද පරික්කණය? තෙරුවන් ගුණ කටපාඩමින් නෙවෙයි හැඟීමෙන් දන්නවද කියලා. මම ඊයේ සාකච්ඡාවේදීත් මතක් කරා. අපිව තරණාගමනේ ඇති කරපු තෙරුවන් සරණ යවපු ක්‍රමේ අපේ සියලා ඇතිලා කොහොමද? නේද? මේ බලන්න. පුංචි කාලේ ඉඳලා ළඟට අරගෙන මොකද කරේ? බුද්ධ චරිතය ගැන ජාතක කතා ගැන ඊටාම සංවේදීව මම ඊයේත් මතක් කරා අඟුලිමාල දමනය ගැන ආලවක දමනය ගැන එහෙම කියද්දී අපේ ඇඟේ නේද මුළු ශරීරයමට දැනෙන විදිහට මේවා කියනවා මෙහෙම ආවාලවක යපා මේ පැත්තෙන් එනවා බුදුරජාණන් වහන්සේ දැන් ගිහලා ආලවකගේ මේ භවනට වෙලා වැඩ ඉන්නවා දැන් ආලවක යකා එනවා කියනකොට අපි පොඩි කාලේ කොහමද නේද හ්ම් දැන් මේක චිත්‍රපටිය නැත්තම් මේක තොරණ. දැන් 아무තු තොරන් ඕන උනේ නෑ මම ඊයේත් මතක් කරා මේක. අන්න එහෙම අන්තිමට দমনය කරන විදිහ. ඒකත් එක්ක අපිට ඇති වෙන බුදුහාඳුරුව ගැන තියෙන පෞර්ෂයකින් යුක්ත නේද? පෞර්ෂයකින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ ඇති වෙන මහා හැඟීම. හ්ම් කොහොමද මේවා කරේ කියලා ඒ ඒවා ගැන කියනකොට නේද බුදුරජාණන් ඊට පස්සේ සතියකට සැරයක් විතර මොකද කරන්නේ? ඒ කාලේ තිබ්බේ ධම්මුරේ කියලා. ධම්මුරේ කියලා කියන්නේ මේ වියලි සලාක අරගෙන යනවා පන්සලට. ඒක පිරිසක් දානෙට අමතරව. එතකොට මේකත් ඔළුවේ තියාගෙන යන ගමන් අපිවත් ඇඟිල්ලෙන් එල්ලගෙන එහෙනම් ගිහිල්ලා මොකද කරේ? අර ඔළුවේ තිබ්බ සුම්බරේකට ගහලා තියෙන සුම්බරේ ලෙහලා නේද? අර කවදාකවත් අපිට සරප දෙකක් දාගෙන යන පන්සල යන්න දෙන්නේ නැහැ. පන්සලේ දුවන්න දෙන්නේ නැහැ. පන්සල් භූමිය කියන්නේ ගෞරවනීය භූමියක් බව අපිට පෙන්වුම් කරා. පෙන්වුම් කළා මොකද කරේ? ඉතාලම ගෞරවයෙන් ගිහිල්ලා නේද? බුදුගෙට ගිහිල්ලා මේ ඔළුවේ බැඳලා තිබ්බ සුම්බරේ අයින් කරලා ඒක එලලා පස්සෙන් පිටවලා හතර ගාලේ දාලා වඳිනවා. ඒකෝ දැන් අපි පොඩි එකා බලන්නේ මොකද්ද? දැන් අපි ළඟ ඉන්න වීරයනේ අපේ සීයා තාත්තා කියන්නේ. වීරයා වැටිලා. වීරයා වැටිලා මේ වඳින්නේ කාටද? එහෙනම් මහා වීර කියන අදහස එන්නේ ඒකවල නේද? නේද එහෙනම් වීරයාගේ වීරයා තමයි මේ උඩින් වැඩ ඉන්නේ කියලා හ්ම් එතකොට පින්වත්නි ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉදිරියට ගිහිලා නේද වන්දනා කරන විදිහ කතා කරන විදිහ හැසිරෙන විදිහ කවදාකවත් සුදු පාට ඇඳුමක් නැතුව නේද පිළිවෙලක් නැති ඇඳුමක් නැතුව පන්සලට යන්නේ නැති විදිහ ඒ ඒ ඔක්කොම ගිහිලා ස්වාමීන් වහන්සේට වන්දනා කරන විදිහ අපි බලාගෙන තමයි අපිත් වඳින්නේ විදිහට පොඩි කාලේ මෙහෙම නේද ගුණයෙන් යුක්තව සරණාගමනය සිද්ධ කරේ. අද මොකද්ද මේ ගුණේ? මේ මේ වැඩපිළිවෙලත් එක්ක සිද්ධ වෙච්ච දේ අපිට යම්කිසි බයක්, චකිතයක් ඉපදුනා. අපාය ගැන කියලා දුන්නා. අපායේ ගිහිල්ලා විඳින්න වෙන දුක් ගැන කියලා දුන්නා. පොඩි කාලේ. නේද? ඊළඟට වැරදි කරපුවාම තියෙන විපාක ගැන කියලා දුන්නා. මට මතකයි කටුස්සෙකුට ඉස්සෙල්ලාම ගලක් ගහපු දවසේ වැඳුම් වැඳුන්නේ නැහැ. හරි. නමුත් මාව ළඟට අරගෙන තරවටු කරේ නැහැ. අරගෙන කොහොමද කියලා දුන්නේ? වාගේ කකුලක් කැඩුනොත්, අතක් තුවාල වුණොත්, තුවාලයක් වුණොත් කී දෙනෙක් ඉන්නවද සලකන්න. ඔය පුංචි කටුසු පැටියට කවුරුවක්වත් නැහැ. ඔය කැලේ යාට වෙදකම් කරන්න කවුරුවත් නැහැ. බෙහෙත් බඳින්න කවුරුවක්වත් නැහැ. ඊළඟට එයා ඇවිද ගන්න බැරිනොත් බඩගිනි, කන්න දෙන්න කවුරුවක්වත් නැහැ. නිකන් විතරක් නෙවෙයි කූඹි ඇවිල්ලා එහෙනම් මෙයා වැටලා හිටියොත් නයිකුඹේ වෙලා මේවා කන්න පටන් ගන්නවා. මේ ආමුගම මේ මැරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ වාගේ තියෙන ආදීනව හොඳට කියලා දුන්නා කර්මඵල විශ්වාසය ඇති කෙරෙව්වා. Tamanටත් ඒ විපාක ලැබෙන විදිහ කියලා දුන්නා. මේ වගේ දේවල් සඳහා අවස්ථාව තියුණා. ඒකත් එක්ක අපි උනේ පාපයට බය වුණා, පාපයට ලැජ්ජාව ඇති වුණා. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා වීරයෙක් කියන සද්ධාව ඇති වුණා. ඒ ඊළඟට ඒ පිළිබඳ අතුලාන්ත ගැඹුරක් සහිත සිතුවිලි ඉපදුනා. ඉතින් සරණාගමනේ වෙලා ඉවරයි ඒකට. හරි. දැන් එහෙම අවස්ථාවක් ළමයින්ට නැහැ. ඉපදෙන්නත් ඉස්සෙල්ලා ළමයා පිළිවෙල පිඹුරුපත් සකස් කරනවා. මොකද්ද? පාසලේ. මේ දාගත යුතු පාසල. ළමයාට පුළුවන් තරම් බොරු ගන්නවා. ඊළඟට හෝඩියේ පන්තියේ ධම්ම කඩේමකට ලෑස්ති කරනවා. මොකද්ද? ශිෂ්‍යත්වය නේද? මේවත් එක්ක දෙමව්පියොත් අසරණ වෙලා. ළමයිත් අසරණ වෙලා. ඉතින් මේවා නොකරත් බෑ. එහෙනම් මේවා අපි සමස්ත වශයෙන් වෙනස් කරන වැඩපිළිවෙලකට යන්න වෙනවා. ළමයින්ව කොහොම හරි කරලා ශිෂ්‍යත්වයට පාස් කරනවා සාමාන්‍ය පෙළත් පාස් කරනවා. ළමයා බෞද්ධ ධර්මය කියලා දන්නේ බුද්ධ ආගම කියලා එයා දන්නේ හිතන්නකෝ කොච්චර අපි මේ ලෝකෙට එළිය ලබන්නේ කරුවලේ වගේ. මොකද දන්නේ නැතුවනේ. අවබෝධය තියෙන කෙනෙක් නෙවෙයි ළමයි. අපේ දෙමව්පියන්ට ඕකත් අමතක වෙලා තියෙනවා. මේ මනුස්සයා කරුවලේ ඉන්න කෙනෙක්. මේ මනුස්සයා හැමදේම විමසලා දැනගන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක තමයි අපිට අපි ලබා දිය යුතු උරුමය ඒක. නමුත් අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ ඒක. මේ ළමයාට පන්සලට යෑම හුඟක් වෙලාවට තියෙන්නේ කවදද? විභාගෙට ඉස්සර දවස්වල නේද? බෝධි පූජා තියන්න මේ ඉතින් හිතන්න මේක ලෞකික සම්පත් ලබා දෙන මේ අමුතු බලවේගයක් තමයි මේක කියලා. ඉතින් හුඟක් ළමයින්ගේ තමන්ගේ නුවණ මොහු කරා යනකොට ආගමේ ධර්මයේ අයින් වෙනවා. ගුණවන්තකම් නැති වෙලා යනවා. ඊළඟට කාමර ඇතුළට වෙලා ඉන්න අය බවට පත් වෙනවා. නේද? කෙදරකට උදව්වක් කරන්නේ කරුණාවන්ත සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ජීවිතේ නිකන් එයාලගේ අයිතිවාසිකමක් වගේ ජීවිතේ. ඒ කියන්නේ එයාලා ඔක්කොම අපිට ඔක්කොම කරලා දෙන්න ඕනේ. එහෙමයි. දෙමාපියෝ කියන්නේ කවුද? ඔක්කොම කරලා දෙන්න ඕනේ. දුන්නේ නැත්නම් බලා ගන්න පුළුවන්. අලුත් කතාවක් කියනවා. හැදුවා නම් ඉතින් කරන්න බෑ. හරි. එහෙම ඒවත් කියනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ මාව නිර්මාණය කරේ අම්මා තාත්තා කර්මය කියන එක සම්පූර්ණයෙන් දන්නේ නැහැ. අම්මයි තාත්තයි නමින් අර ගහවද? නමින් අර ගහවද එන්න කියලා. නෑ මේ අස්සයා පෙර කරපු පවුලින්ද ඇවිල්ලා මෙතන පහළ වුණා. ඉතින් මේ වගේ මේ හරීම නුගුණ සහිත ඊටාම නුගුණ සහිත පිරිසක් බවට පත් වෙන්නේ මෙන්න මේ වැරදි තැන නිවැරදි කරන්නේ නැති හින්දා. ඒක හින්දා අපි අතිමහත් වූ කාර්යභාරයක් තියෙනවා බෞද්ධයින්ට. අපිට අපේ පින්වත්නි මම හැමදාම කියනවා ඕනම කෙනෙක් ඕනම පිරිසක් එකතු වෙන්නේ එකමුතු වෙන්නේ මම ඊට කලින් අහන්නම් අද අපි එකමුතුද? එකමුතු නෑ. නේද? විශේෂයෙන් බෞද්ධත්ව ගත්තහම මේ ආකාරයට ભેද විඳ වෙනවා. මේ ભેද විඳ වීමේ ප්‍රතිඵලය විදිහට අපි ඔක්කොම කණ්ඩායමක් විදිහට වැටෙනවද නැද්ද? වැටිලා වැටෙනවා. නේ? එහෙනම් එකමුතු වෙන්නේ මිනිස්සු මොකක් හරි අරමුණක් වටා. එහෙමනේ කූඹිය වුණත් එකමුතු වෙලා යන්නේ එක සීනි කන්ද. එහෙම කට්ටියම එකතු වෙලා යනවා. මොනවාරි හම්බුනොත් අරමුණකටයි එකතු වෙන්නේ. අරමුණක් නැත්නම් එකමුතු වෙන්නේ මොන දෙයකට? මොන එක එකමුතු වීම කියන එකත් අර්ථ දැක්වෙන්නේ අරමුණක් නැත්තම්. එතකොට විශාල පිරිසකට එකතු වෙනවා විශාල අරමුණක් තියෙනවා. හැමෝටම ගැළපෙන අරමුණක් තියෙනවා. හැමෝටම ගැළපෙන අරමුණ හොයන එක ලේසිද? 500ක් කොළඹ ඉන්නවා විනෝද ගමනක් යන කතා කරගන්නයි හදන්නේ. ලේසි වෙයිද? 500ක පිරිසක් එකතු වෙලා කොළඹ ඉඳන් චාරිකාවක් යන්න කතා කරගන්න හදනවා. වඩාම හොඳ දැන තෝරන්න හදනවා. ලේසි වෙයිද? ඇයි? ඒක එක කෙනාට එක එක කෙනෙක් කියයි අම්පාරයන්ක, එක කෙනෙක් කියයි යාපනයන්ක, එක කෙනෙක් කියයි නුවරයන්ක, එක කෙනෙක් කියයි තව තැනක්. ඉතින් මේවා මේවා එක මතකයට එන්න අමාරුයි. එහෙනම් විශාල පිරිසකට එකතු වෙන්න එක අරමුණක් තියෙනවා. අපි මහා භාග්‍යවන්ත මිනිස්සු. මම හැමදාම කියනවා මේක. ඇයි? අපිට අරමුණක් තියෙනවා. එක අරමුණක් තියෙනවා අපිට ඕන නම් එකතු වෙන්න. අනිත් එක අරමුණ කෙලෙස් සහිත අරමුණක් නම් පැහැදිලිවම හරිම අමාරුයි අරමුණ තුල ඉස්සරහට යන්න. හැබැයි අපිට තියෙන්නේ නිකලෙස් අරමුණ. නිකලෙස් ප්‍රතිපදාව. බෞද්ධ ප්‍රතිපදාව කියන්නේ නිකලස් ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුල නිවැරදි දේ තියෙනවා. එතකොට නිවැරදි දේ තියෙන මේ නිකලස් ප්‍රතිපදාව තුල ඒක රාශී වෙනවා බෞද්ධයෝ හරි බෞද්ධ වුණා නම් ආයෙ කඩන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේට ධර්ම විනය කියලා විනය නීති මාලාවක් තියෙනවා. මේ ධර්ම ධර්මය තුලින් ලැබිච්ච පන්නරයක් තියෙනවා. ඒක නිසාවෙන් අවුරුදු 2000 ගාණක් මේ වෙනකොට වික්ෂු සමාජය කියන එක අඛණ්ඩව ඉස්සරහට එනවා. පැරණිම සංස්ථාව ලෝකේ තියෙන. නේද? පැරණිම එකම නීතියකට කටයුතු කරන සංස්ථාව. ඇයි මේ නීතිය කැඩෙන්නේ නැත්තේ? මේ නීතිය නිකලස් හින්දා. හරි. එහෙනම් ලංකාව වගේ රටක තියෙන මේ එකමුතු නැති බව නැති කරන්න නම් අපි එක්තරා ප්‍රතිපදාවකට වැටෙන්න ඕනේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මේ කතා කරලා විතරක් වැඩක් නැහැ. ඔක්කොම එකතු වෙලා හැමෝම බෞද්ධ කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. හැම කෙනෙකුටම ඉන්නවා මම හැමදාම කියන හැම කෙනෙකුටම ඉන්නවා තමන් කියන දේ අහන බොහොම හිතවත් සහෘද සහ තමන්ගේ යටතේ ඉන්න ළමයි වෙන්න පුළුවන්, ගෝලුවෝ වෙන්න පුළුවන්, කාර්යාලයේ සේවකයෝ වෙන්න පුළුවන් හැමෝම ඉන්න විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නමකට දායක වෙනවා. එතකොට අපි එක කතාවට ලෑස්ති වෙන්න ඕන හැමෝම මට බලපාන්න පුළුවන් හරිය. පළවෙනි දේ මම හරියට තෙරුවන් සරණ යනවා. මම. ඒ සඳහා අපි ගොඩක් දේවල් කතා කරන්නේ දවස් හතරේ. ඒක කරගෙන කොහොමද කරන්නේ? මම මේක අරගෙන සමාජයට මට පුළුවන් සීමාවේ සියලු දෙනාට මම මේක යොමු කරනවා. ඔන්න දැඩි අධිෂ්ඨානයක් ගන්න. හරිද? සමහර සමග දරුවෙක් වෙන්න පුළුවන්. තමන් ගුරුවරයෙක් නම් පාසලේ ළමයි ටික වෙන්න පුළුවන් පන්ති කාමරේ. ඒ විදිහට මට පුළුවන් සීමාව තුළ ඉන්න හැම කෙනෙක්ම මම කොහොම හරි නිවැරදි බෞද්ධ බවට පත් කරනවා කියලා තමන්ගේ කොටස තමන්ගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. හරිද? නිවැරදි බෞද්ධයෙක් බවට පත් කරන්න මූලිකව කර්මඵල විශ්වාසයවත් අඩුම ගානේ කට්ටියගේ මනසට ක්‍රමානුකූලව දාන්න ඕනේ. ක්‍රමානුකූලව බුදුරජාන් වහන්සේ කියන්නේ යුග පුරුෂයෙක් කියන බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අඩුම ගානේ අපිට කතිකාවතක් එන්න ඕනේ කතාවක් එන්න ඕනේ මේ හිතවල නැගෙන නැගෙන සිතුවිලිත් එක්ක දඟලන්න ඕනේ නැහැ ඒවා නැති කරගන්න ක්‍රමයක් මනෝවිද්‍යාවක් නේද මනස පිළිබඳ සත්‍ය தත්වෙට කියන විද්‍යාවක් කියලා එහෙනම් මනෝවිද්‍යාවක් බුදුරජාණන් වහන්සේ ධර්මය තුල තියෙන්නේ. මේක ඝාතකයකින් විතර තියෙන එක නෙවෙයි. ඝාතක එක පින්වන්ත අම්මගේ තාත්තගේ අවුරුදු 11ක් විතර දරුවෙක් 11ක් 12ක් විතර ඇති මට හම්බ වෙනවා විදේශ රටකදී. අපේ අපේ සිංහල සිංහල කතා කරන්න පුළුවන් ළමයි. මේ ළමයා මගේ බුදුම කතාවක් ඇහුවා. දහම් පාසලේ ඉගෙන ගත්ත කාරණාත් එක්ක. මේ ළමයා මගෙන් අහනවා හාමුදුරනේ විචිකිච්ඡාව අයින් කරගන්න කොහොමද? බලන්නකො. හරිද? දැන් මේ ළමයට ගැළපෙන විදිහට මේ කියන්න ඕනේ. මං කිව්වා පුතේ ඔයාට මේ පාසලේ පන්ති කාමරයේදී කවුරු හරි ගුරුවරයෙක් පරීක්ෂණයක් පිළිබඳ කියනවා මෙන්න මේ සංයෝගය මෙන්න මේ සංයෝගයත් එක්ක එකතු වුණාම මෙන්න මේ සංයෝගය හැදෙනවා කියලා. විචිකිච්ඡාව කියන්නේ සැකේ. ඔයාට එහෙම කිව්වහම ඒ ගුරුවරයා කියපු දේ ගැන සැකයක් උපදින්නෙම නැද්ද? මං කෝ ඊට කලින් ගුරුවරයාට වැරදෙන්නත් පුළුවන්, ගුරුවරයාට අකුරක් හරි වැරදෙන්නත් පුළුවන්. නේද? සැකයක් උපදින්නේම නැද්ද? මේ ළමයාක උපදිනවා. එහෙනම් ඉතින් ගුරුවරයාට එහෙම වරදින්නේ නැහැ. එයාට වරදින්න පුළුවන් බෑ. ආ එහෙනම් වරදින්න පුළුවන් කියලා සැකයක් හරි උපදිනවා. අන්න ඒ සැකේ නැති කරගන්න ඔයා මොකද කරන්න ඕන? එයාගෙම හෙවුවා. එයා කිව්වා ඒක කළ බලන්න ඕන හම්දුරනේ. අන්න පුතේ නැති කරගන්න විදිහ. එහෙනම් පංච උපාදානස්කන්ධය ගැන යමක් දේශනාවේ තියෙනවා නම් ඒක සැකයි නම් ඒක අත්හදා බලන්න ඕනේ. ඉතින් පැහැදිලිවම අපිට අපේ හිතවල නොයේකුත් නරක සිතුවිලි උපදිනවා. අපි නරක සිතුවිලි වල නරක වැඩ කරනවා. අපේ දරුවන්ට අපි කියන්න ඕනේ ඔයා නරක වැඩක් කරපුවා ඔයාට පා කිව්වහම ඔයාක නොකර ඉන්නවා. නොකරින්න ගත්තට ඔයාගේ හිත හැම වෙලේම පෙළඹෙන්නේ නරක වැඩට. හැබැයි ඒ නරක දෙයට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ලක් ඔයාගේම හිතේ හදන්න පුළුවන් මේ කය අපි નિවර්දිය සකස් කරනවා වගේ මිදුල සකස් කරනවා වගේ ගේ සකස් කරනවා වගේ ඇඳුම් සකස් කරනවා වගේ මූණ සකස් කරනවා වගේ ඒ හැමදේම අපි සකස් කර කර සකස් කර කර සකස් කර කර ජීවත් වුණා හැබැයි අපේ මනස සකස් කරන්න පුළුවන්. අන්න ඒ පණිවිඩය ඒ සඳහා තියෙන ප්‍රබලම ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ ගැන මහා ගෞරවය උපද්දවන්න කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි බුදුරජාණන් වහන්සේ ළඟ මහා ගෞරවය ඊළඟට මේ බලන්න හරියට පීඩිත දේවල් තියෙනවා සමාජයේ. විශේෂයෙන් ඉගෙන ගන්න දරුවෝ. විශේෂයෙන් අපේ දුවලා. හුඟක් වෙලාවට මෙන්න මේ කතාව කියනවා. මට මොකුත් මතක හිටින්නේ නැහැ කියනවා. මට විභාගයට ගිහම තියෙන ටිකක් මතක නැහැ කියනවා. පැය 3කින් මුළු ජීවිතේම ඉගෙනගත්ත ඔක්කොම දේවල් පිළිබඳ පරීක්ෂණයක් කිරීම හරීම අසාධාරණයි කතකින් බලනකොට. නේද? ඉතින් මේ වගේ තැනකදී ලොකු අභියෝගයක් වුණ දරුවෙකුට විභාගයක් ජය ගන්නවා. ඒකට ඒ වගේ හරියට ඒ වගේ පීඩිත ප්‍රශ්න තියෙනවා. එතකොට අන්න ඒ මතක නොහිටින කරුණු මතක නොහිටින එකට ප්‍රතිකර්මයක් බුදුජානනාංශික ධර්මයේ තුල තියෙනවා. ඇයි අපිට බැරි මේ ධර්මය ළමයින්ට ප්‍රායෝගිකව කියලා දෙන්න? ඇයි ඒකට බැරි වැඩ වැඩ පිළිවෙලව සකස් කරන්න? එහෙම වුණොත් ඒ දරුවාට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපද්දවන්නේ ඒ දරුවාට දැනට ඇති වෙලා තියෙන ප්‍රශ්නය විසඳලා දීමෙන් දරුවත් අරගෙන මැරිච්ච දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ වාඩි වෙන්න කියලා ඒ කායනෝ අයම් වික්කවේ සත්තානං විසුද්ධියා කියලා එහෙම කරා නම් හරියයිද නෑ බුදුහාමුදුරුවෝ එහෙම කරේ නෑ නේද? අර්ථ දක්වලා හොයලා බැලුවොත් එහෙම එකපාරටම මේ දුන්න වැඩේ සමහර මේ මහා ලොකු දැන් මේ ඉන්නේ ඉන්නේ මේ දැන් ඔය මේ අමුතු මේ සංකල්ප තියාගෙන ඉන්නේ ඕකටම නඩු ගාවි දන්නේ. පටාචාරාව රැවැට්ටුවා. පිසා ගෝතමිය රැවැට්ටුවා. නේද? හ්ම්. ඒකට වෙන වෙන ඒවා කිව්වා. අබගේන්න කියලා හරියා. ඒක හරි අසාධාරණ මානව නේද? <laughs> මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් අතර තියෙනවා. එහෙම බොරු කියන්න හොඳ නැහැ කියලා ඔන්න එකක් එකක් කිව්වේ මොකද්ද? හරි මං හොද කරලා දෙන්න. කවුරුත් මැරිච්ච නැති ගෙදරකින් අබ හොයාගෙන ඉන්න. ඒ වෙලාවේ තියෙන මානසිකත්වය හොඳ කරලා දෙන්නම් කියන වචනේ එතෙන්ට ඕනේ. එයාට ඉස්සෙල්ලාම සහනය ඇති වෙන්නේ ඒක ලොකු මනෝවිද්‍යාවක්. නේද? එයාට ඉස්සෙල්ලාම සහනය ඇති වෙන්නේ එයාට දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ මැරිච්ච මිනිහ හොඳ කරගන්න. එහෙනම් මේ පළවෙනි ප්‍රශ්නෙට ඒ පළවෙනි ගැටලුවට ආමන්ත්‍රණය කරන්න ඕනේ. හරිද? ඒ ආමන්ත්‍රණය කරා එදා මොකද කිව්වේ? ගිහිල්ලා කිව්වා හරි හොඳ කරලා දෙන්නම්. හොඳ කරලා දෙන්න ගිහින් අපිට ටිකක් හොයාගෙන ඉන්න හැබැයි මැරිච්ච නැති ගෙදරකින්. දැන් මෙයාට පිස්සු තියෙන්නේ මේක හොඳ කරගන්නනේ. මෙයා ගිහිල්ලා ඉතින් හැම ගෙදරකින්ම හොයනකොට හැම ගෙදරම මැරිලා. දැන් තේරෙනවා එහෙනම් මේක පොදු දෙයක් කියලා අර කැරිරසි කරලා දාලා නේද? ඒ වගේ තමයි හැම තැනකදම. නන්ද කුමාරයාට හරි හරි. නේද? ඔයිට වැඩිය හොඳ එක්කෙනෙක් නේද? මෙයාව අරන් දෙන්නම් කියලා දිව්‍ය ලෝකෙක අන් ගියා. අන්තිමට මෙයාව එපා කියලා දිව්‍යාංගනාව ඉල්ලුවා. දිව්‍යාංගනාව දෙන්න නම් මෙන්න මේ ධර්ම පැත්තේ කටයුතු කරනවා. අන්තිමට ඔක්කොම ඉවරයි. අවස්ථාවේ නැති වෙලා ගියා නම් අවශ්‍යතාවයට කතා කරන්න ගෙදර. හරිද? දරුවාට තියෙන ගැටලුව ධර්මයේ තුලින් විසඳන විසඳන විදිහ විසඳලා දෙන්න ඕන දරුවන්ට ඒක. ඒ තියෙන ගැටලුව ධර්මයේ තුලින් විසඳලා දෙනකොටයි ඒ කට්ටියට ධර්මය ගැන බුදුහාමුදුරුව ගැන අදහසක් ඇති වෙන්නේ. ඒක විසඳලා දෙන්න නම් ඉතින් වැඩේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකනික මේ වැඩසටහනත් එක්ක සෙල්ලම් කරන්න බෑ. <laughs> මේක ප්‍රායෝගික කළ යුතු වැඩසටහන. හැමදාම බණක් අහව කරන්න දෙයක් තියෙනවා කියලා මම කිව්වා. එහෙනම් දැන් ආයෙ කරන්න දෙයක් තියෙනවා. දැන් වැඩ කෝටියක්. දැන් හ්ම් ඒකින්ද ඕන සති දෙක තුනක් මගහරින්න. පරණ වැඩ කරලා අලුතෙන් එන්න බණ අහන්න දැන් වැඩක් තියෙනවා ඉතින්. මානසික පීඩනයක් නැතිකරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මොනවද තියෙන්නේ කියලා දරුවට කියලා දෙන්න නම් අම්මා තාත්තා දැනගන්න ඕනේ. එහෙනම් ගවේෂණය කරන්න ඕනේ. හොයන්න ඕනේ වැඩ ඔක්කොම අතරේ හොයන්න. හරිද? හොයපු හෙව්වොත් තමයි හම්බෙන්නේ. කල්යාණ මිත්‍ර හම්බෙලා අහන්න. මෙන්න මේකයි වැඩ පිළිවෙල. දරුවෙකුට ඉලක්කයකට යන්න අවශ්‍ය කරන මානසික ශක්තියක් තියෙන්න ඕනේ. මේ මානසික ශක්තිය තුළ සිහිය තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. අදිෂ්ඨානය තියෙන්න ඕනේ. ඒවා මානසික ශක්තියින්. ඒ ශක්තියින් වර්ධනය කරන වැඩපිළිවෙල ධර්මය තුළ තියෙන අපි බොහෝ වෙලාවට කතා කරන ඒවා. නිවැරදි පන්සිල් සමාදන් වීම තුලින් පවා මේක සිද්ධ වෙනවා. ඊළඟට ඉද්ධිපාදවල තියෙන පළවෙනි එක ඡන්දය. ඡන්දය නැත්තම් සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධියක් සිද්ධ වෙන්න මූලික වෙන කාරණා ටික තමයි ඉද්ධිපාද. එතකොට මේ මූලික වෙන කාරණාවල පළවෙනි එක ඡන්දය එහෙනම් ශිෂ්‍යත්ව පාස් වෙනවා කියන්නේ සාමාන්‍ය පෙළ පාස් වෙනවා කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධිය සිද්ධ කරන්නත් කරන් දෙන්න මනස ඇතුලේ ඡන්දයක් ඇති වෙන්න ඕන. අපි කරන්නේ මොකද්ද? කෝටුව ගත්තා නැත්නම් නේද? තරවටු කරා ළඟ හිටියා ළඟ ඉඳගෙන මොකද කරන්නේ? අර මනුස්සයාට දැන් ඡන්දේ තියෙන රූපවාහිනිය. ඡන්දේ තියෙන්නේ කම්පියුටර් ගේම් එකේ. ඡන්දේ තියෙන්නේ නේද? යාළුවන්ගේ ගෙවල් වල. හැබැයි අපි මෙතන තියන්න හදන්නේ. ඉතින් මෙතන ඉඳගෙන යන මොකද කරන්නේ? අපිට කරන්න පුළුවන් අපිට තේරුන්නේ නැහැ මේ වැඩේ. අපිට එයාව තේරුම් ගන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් ක්‍රියාව සහ වචනය විතරයි. සිතුවිල්ල අපිට පේන්නේ නැහැ. මේ මනුස්සයා මොකද කරේ? පොත දිහා බලාගෙන ඡන්දේ තියෙන තැන් ගැන මෙහෙ කර කර ඉන්නවා. <laughs> හරි. අපි කවුරුත් තියන්නේ අපිට පුළුවන්කම තියෙන්නේ කය එක්තරක තියන්න විතරයි. එහෙනම් අපි බැලුවේ නෑ කවදාකවත් හිත මෙතන තියන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල මොකද්ද කියලා. එහෙනම් සිත මෙතන තියන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලයි ඡන්දය ඇති කරවන්න ඕනේ. නේද? අම්මා තාත්තා ළමයා ළඟට අරගෙන මේ தත්ත්වයට ඔයාපත් වුණොත් ලැබෙන ලාභ, පත් නොවුණොත් ලැබෙන පාඩු කවදද කියලා දුන්නේ. තමන්ගේ ඉලක්කයට මේ ළමයෙක්ව ඉලක්කයට යවා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මානසික වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඕනම කෙනෙකුට ඉලක්කයකට යන්න අවශ්‍ය කරන මානසික වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒ මානසික වැඩපිළිවෙල සකස් කරලා දුන්නොත් මෙයාගේ හිත මෙතනින් විසිරෙන්නේ නැතුව තියන්න පුළුවන්. ඒකට දෙමව්පියෝ දැනගන්න ඕන කරන්න ඕන දේ. දැනගන්න ධර්මය ගවේෂණය කරන්න ඕනේ. හරි ධර්මයේ ගවේෂණය කරපු කට්ටියට පුළුවන් තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන විසඳුම දැන් කොහොමද පුතේ? දැන් කොහොමද? දැන් කොහොමද? දැන් ඔයාගේ හිත මේකේ යෙදිලා තියනවද? නෑ. තාම නෑ. එතකොට ඒ දරුවා අවංක අවංකව ළමයි හදන්න ඕනේ. මුලේ නම් එතකොට දරුවා කියන්නේ නෑ මගේ හිත තාම විසිරෙන්නේ වෙන වෙන පැතිලා එහෙනම් මෙහෙමයි මේක කරන්න මෙහෙමයි මේක කරන්න කියලා ඒකාග්‍රව හිත කරමුනට ඉලක්කයකට එන විදිහට හදන්න පුළුවන් ඒ වාට අපි සූදානම් වෙන්න ඕනේ ප්‍රශ්න විසඳන්න ධර්මය තුලින් තමන්ගේ නිවසේ තමන්ගේ ගමේ තමන්ගේ ප්‍රදේශයේ එතකොට මිනිසු තුළ පැහැදිලි ශ්‍රද්ධාව උපදින්න පටන් ගන්නවා එතකොටයි ඇත්තටම නිවැරදි බුද්ධ වන්දනාවක් ධර්මයෙන් පෝෂණය වෙනකොටයි හරියට බුද්ධානුස්සතිය වැඩෙන්නේ. ඒකින්ද අපි හැමෝටම වැඩ තියෙනවා කියන එකයි මම මේ හැම වෙලෙම කියන්නේ. හරි. හැමෝටම වැඩ තියෙනවා. ඒකට කතිකාවක් විදිහට සකස් වෙන්න ඕන අපි නිවැරදි පළවෙනි දේ අපි නිවැරදි බෞද්ධ බවට පත් වෙන්න ඕන. අපි නිවැරදි බුදුන් වහන්සේ බවට පත් වෙන්න ඕනේ. කොහොම හරි හදාගන්න ක්‍රමානුකූල බුද්ධ වන්දනාවක් ගෙදර. හ්ම් ගෙදර හැම වෙලේම බුදුහාමුදුරන්ට ගෞරව කරන තැනක් බවට පත් කරගන්න. බුදු පිළිමේ ළඟ සමහර අයගේ එතන තියෙන විදිහ දැක්කහම එතන තියෙන පිරිසිදුකම දැක්කහම එතන තියෙන පිළිවෙල දැක්කහම හොඳට තේරෙනවා ඔතන ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. මාකුළු දැල් පැඳලා හඳුන් කූරු පෙට්ටි තැන් තැන් වල ඊළඟට තෙල් දැක්කේ තියලා කිසිම අඩුම ගානේ පහන සුද්ධ කරලා නැහැ මාසෙකින් දෙකකින් හ්ම් මේක මොකද්ද මේක ඇවිල්ලා කර ඇරීම සඳහා බුදුහාඳුරන්ගෙන් නිකන් කර ඇරලා යන්න වගේ යන්තම් අර කියන්නේ අර බේරෙන්න පහන් තියන්නේ බේරෙන්න වැඩ කරලා දෙන්නේ අන්න ඒ වගේ කිසිම ගෞරවයක් සමහර අය උදේ පාන්දර නැගිටලා අනිත් පැර ටික ඔක්කොම කරලා වැටයන්ලා ඇස්සලා සුවඳ කුරායි මල් ටිකයි කියලා නේද පහන පත්තු කරලා එක කකුලක් දොරෙන් එහා පැත්තේ එක කකුලක් මේ පැත්තේ නේද වේගයෙන් වැඩගෙන බුදුන් සරණකට සම්සන්නකට සංගතන්න ගත්තා කියලා හරි මේක බලන් ඉන්න ළමයින්ට තියෙන සද්දාව නැති වෙනවා ඒක නොකර ඉන්න. උදේට ඒ විදිහට බුද්ධ වන්දනාව කරේ නැහැ කියලා නේද? අනතුරක් වෙන්නේ. නෑ මේක මේක පාවිච්චි කරන්නේ මේ අනතුරක් වෙයි කියලා වගේ බයට. හරි මම බුදුන් වැඳලා කියන්නේ මොන බුදුහාඳුනේ මම වැඳලා මට මුකුත් කරන්න එපා. අන්න ඒ වගේ. ඉතින් මේවා දැක්කහම අපේ දරුවෝ හරීම ශ්‍රද්ධාව නැති වෙනවා. තරුණ තාත්තා දරුවන්ට පේන්න තරුණ තාත්තා දරුවන්ට පේන්න දවසකට එකතරා නේද? හොඳට ඊටාම ලස්සනට ගෙදර පිරිසිදු කරලා බුද්ධ වන්දනාව කරන තැන සකස් කරන්න ඕනේ. සකස් කරලා දවසකට එක වතාවක් ඉඳලාද හැම දිනයකම ගෙදර ඉන්නවා නම් හැම දිනයකම මේ බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වෙලා දරුවෝ ටිකත් එක්ක එක මොහොතක් සාකච්ඡා කරන්න වැඩ කියලා සකස් කරගන්න ඕනේ. පැහැදිලිවම තමන්ගේ කටයුතු ටික සම්පාදනය වෙනවා. නිවැරදිව හැමදේම සකස් වෙනවා හැමෝම. ඉතින් අනිත් වැඩත් ඔක්කොම කරනවානේ. නේද? ඒකද මේක කරන්න බැරි කම නැහැනේ. අඩුම ගානේ වෙලාවක් නැත්තම් ඊට වැඩිය ඊටත් වැඩිය ප්‍රබල වැඩ මොන හරි තියෙනවා නම් මේ සඳහා වැඩපිළිවෙල සකස් කරලා දීලා තියෙන උණු බුද්ධ වන්දනාවක් කරන්න. වැඩපිළිවෙල සකස් කරලා දීලා තියෙන. ඒ මේ බුද්ධ වන්දනාවේදී අපි කතා කරගත්ත විදිහට නිවැරදි හැඟීම් උපදින්න උපදින විදිහට මේක නේද? කරන විදිහ කියලා දීලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ක්‍රමයක් හදන්න නිවැරදි සරණාගමනය ඇති කරවන්න ඇති කරවන්න බෞද්ධයෝ බවට පත් කරවන්න ඕනේ මිනිස්සුම. ඒකින්ද මම ඔය කිව්වේ ආමන්ත්‍රණය කරන්න බැරි තැනට ආමන්ත්‍රණය කරන හැටි. හැබැයි ආමන්ත්‍රණය කරන්න පුළුවන් තැන් වගේක් තියෙනවා. දැන් ධර්මයේ තුල හැසිරෙන කට්ටියක් ඉන්නවා. හැබැයි ඒ කට්ටිය හරියට බුද්ධ වන්දනාව කරන්නේ නැහැ. හරි ඒ ගැන දැඩි අදිස්ථානයෙන් කරන්න පුළුවන් ඒ කට්ටියට ඉක්මන වෙනසක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගාථාවල තේරුම හොයාගන්නේ නැහැ. මම කියලා කිව්වා ඊයේත් පෙරදත් ඒකින්ද අපි ඔක්කොම එකතු වෙලා අදහසකට එන්න ඕනේ. දැන් අපි හෙට දවසේ කතා කරන පරිණිමිත සූත්‍රය ගැන සූත්‍රයේ ත්‍රි කොටස ගැන අපි උරුමය ගැන කතා කරපු තැන අපිට උරුම වෙලා තියෙන මහා මාර්ග වස්තුවක් තමයි පරිණිමිත සූත්‍රය. ඉතින් ඒ වගේ ඒවා සජ්ජායනා කරද්දී බුද්ධ වන්දනාව කරද්දී තමන්ගේ සිත තුළ ඒ හැම ගාතාවකම තේරුමත් එක්ක අදහස එන විදිහට බුද්ධ වන්දනා කරන්න ඕන කියලා හැම තැනකදීම මතක් කරන්න ඕනේ. හ්ම් මතක් කරලා ඒ සඳහා පෙළඹවීමක් කරන්න ඕනේ. එතකොට ගෙදර ඉන්න ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් මේ කතාව දැනගත්ත කෙනෙක් වෙනදාට බුදුන් වඳිනවා නම් මේ ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා බුදුන් වඳින තැන තියෙනවනේ. හරි. ඒ බුදු වන්දනාව කරන අය අද මේ ධර්ම දේශනාවෙන් පස්සේ මොකද කරන්නේ ඉක්මනට පිරිත් පොත අරගෙන තේරුම හොයන්න. හරිද? තේරුම හොයලා අන්නයට කියලා දෙන්න. බුද්ධ වන්දනාවට ඉතලා කියලා දෙන්න. පූජයෙන් බුද්ධං කුසුමෙන් එන කියන ගාථාවේ තේරුම මේකයි. ගණසාරප්පදිත්තේන කියන ගාථාවේ තේරුම මේකයි. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථාවේ තේරුම මේකයි. ඒ තේරුමත් එක්ක පින්වත්නි පුළුවන්කම තියෙන්න ඕනේ අපිට මේ ගාථාව කියනකොට ඒ තේරුම පිළිබඳව හැඟීමක් අපේ හිතවල නැගෙන්න ඕනේ. ඒ තේරුම පිළිබඳ හැඟීමක් මම කියනවා මේ විදිහට බුද්ධ වන්දනාව එක දවසක් තේරුමත් එක්ක ගැඹුරු හැඟීමකින් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවකින් සිද්ධ කරන්නකො බුද්ධ වන්දනාව ඉවර වෙනකොට ලොකු ප්‍රීතියක් හිතේ තියෙ වෙනදා වගේ නෙවෙයි වෙනදා මොකද කරේ බුදුන් වැන්දා දීවා දෙවිල ඉතිරි වැඩවලට නේද හරි ඒ වැඩේ එකම සහනයයි බුදුන් වැන්දාම බුද්ධ වන්දනාව වුණා එකම සහනයක් තියෙන මොකක්ද යන්තම් ඒ වැඩේ ඒ යන්තම් ඒ වැඩේ අද දවසට ඉවරයි කියන සහනෙ විතරනම් ආවේ අපි බුදුන් වැඳලා නෑ. ඒ ටික ඒ ඒ වැඩේ එනවා පොල් ගාලා ඉවරනහම. වියලා ඉවරනහමත් ඒ වැඩේ එනවා. එහෙනම් ඒකයි මම කිව්වේ අන්ධයාට පෑගිච්ච මැනික වගේ කියලා. අනිත් දේවල් වගේම මේ වැඩෙත්. ඉතින් මේ ඇත්ත කතා කරාට සරලයි තමයි. එහෙනම් මම කියවනේ මේ වැඩතරහනේ අපි බොහෝ ධර්ම කරුණු කතා කරන්නේ. කතා කරන්නේ වැරදිච්ච තැන ගැන. මොකද්ද වැඩතරහනේ මුඛ්‍ය පරමාර්ථය? වෙනස් වෙමු. කොයි පැත්තටද? නිවැරදිම. නිවැරදිම වෙනසකට කියලා තමයි ප්‍රත්‍යක්ෂාවට සහනම් පටන් ගත්තේ. මේ ප්‍රත්‍යක්ෂාව කරන්නේ. මොකද්ද අද කරපු ප්‍රත්‍යක්ෂාව? අපි හරියට බුදුන් වඳිනවද? අපි නිවැරදි බෞද්ධ ලෝකෝම ප්‍රත්‍යක්ෂාව. අපි නිවැරදි බෞද්ධයද? අපි හරියට සරණාගමනය සිද්ධ කරගෙනද? ඒක සමාජ කතිකාවතකට යන්න ඕන. ඇල්ලේ යන්න ඕන මේ කතාව. කටින් කට අතින් අත ගමෙන් ගම හැමතැනම මේ ධර්මවලට වඩා අපි බෞද්ධයෝ නෙවෙන්නේ. හරිද? අන්න එහෙම කතාවක් යනවා දැන් දැන් වල. අපි බෞද්ධයෝ නෙවෙයිලු. ඒ කතාව කියන ඇති. සමාජ කතිකාවතක් ඇති වෙන්න ඕනේ. අපි බෞද්ධයෝ නෙවෙයිලු. උපතින් බෞද්ධ වෙන්නේ නැල්ලු. බෞද්ධයා වෙන්න නම් මෙන්න මේ වගේ වැඩ වෙන්න ඕනේ ඇලු. හරි. ලූ කියන්නේ ඒක සාධක ඇතිව බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නැල්ලු. අපිට වැරදිලාලු. හරිද? අනිත් ආගම් වගේ නෙවෙයි. ඉතින් හැමෝටම මේ පණිවිඩය දෙන්න. පුළුවන් තරම් තමන් යුතුයකම මේක. හරි? දන්නවද? අපි බෞද්ධ නෙවෙයිලු. මේ කවුද කිව්වේ? කාශ්‍යපහාමුදුරුවෝ කිව්වේ. කිය? බයලක කියන්නේ. නේද? කාශ්‍යපහාමුදුරුවෝ කිව්වා අපි බෞද්ධ නෙවෙයි කියලා. ඒකට අපිට ආගමක් නැති නිකන් එහාට මෙහාට ගිය જાතියක් වගේ එනවා. අපි ඉක්මනට බෞද්ධ වෙන්න ඕනේ. අපි හරියට සරණාගමන ඇති කරගත්තොත් අපිට වෙන පිනක් ඕනේ <clears throat> නෑ. සසර සූපත් කරගන්න පුළුවන්. ඒකත් එක්ක ලැබෙන්නේ මහා බුදුම ලාභයක් නේ. දාන ගෙදර ගියා කියන්නකෝ. එකම කාලයේ එකම ධනෙ එකම ශ්‍රමයේ වේද පහදාන් කරලා එකම විදිහට එකම විදිහට පින්කමක් කරනවා කියන කට්ටියම විතරයි. එක එක්කෙනා ලැබෙන ආනිසංස වෙනස්. ඇයි ඒ? චේතනාව. චේතනාව වෙනස්. එහෙනම් නිවැරදි බෞද්ධයෙක් වුණාම මේ අපි කරන හැම වැඩකදීම ලොකු පිනක් සිදු කරගන්න එයා හරිම ඒ කියන්නේ හරිම තීක්ෂණයි ඒ කියන්නේ හරිම ස්ථානෝචිතයි. මේ ජීවිතය ගෙවනකොට අපිට ගොඩාක් පින් කරගන්න තිබ්බ අවස්ථා ගොඩක් මග ඇරලා ගිහලා දවස ගානේ බුදුන් වැඳද්දත් මුකුත් වෙලා නැහැ. පන්සිල් සමාදන් වුණත් මුකුත් වෙලා නැහැ. හේතුව මේ නිවැරදි සංකල්ප සකස් කරේ නැති හින්දා. ඒකෙන්ද එතකොට කාරණා හොයලා බලන්න ඇත්තටම බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා කාරණා හොයලා බලලා ඉක්මනින් තමයි බෞද්ධයෙක් වෙන්න බෞද්ධයෙක් වීම හරිම වටිනවා. බෞද්ධයෙක් වීම හරිම වටිනවා. උප්පැන්නේ තියෙන කොලේ නම් බෞද්ධයා වීම නෙවෙයිමයි. හරිද? ඒක වෙන්නෙම නැති දෙයක්. ඒක වෙන්නෙම නැති දෙයක්. ඒක අවධාරණයෙන්ම කියන්න ඕනේ. උප්පැන්නේ තියෙන බෞද්ධකම කියන එක ඒක හරියන එකක් නෙවෙයි ඒකෙන් බෞද්ධ වෙන්නේ නැහැ. පරම්පරා බෞද්ධ කියලා එකක් නැහැ. හරිද? පරම්පරාවෙන් බෞද්ධකම එනවා ආයේ පරම්පරාවෙන් එන චේතනාව හදාගත්තා නම්. එහෙම නැතු උපතින් ලේ වලින් බෞද්ධ වීමක් කියලා එකක් කොහේවත්වත් නැහැ. ඉතින් ඕක තමයි අද දවසේ අපි හිතේ රියාගෙන අදිස්ථානයක් අරගෙන පුළුවන් තරම් මේ පණිවිඩය දෙන්නත් ඕනේ. ඒ දෙන ගමන් දෙන්න තියෙන පණිවිඩය තමයි අනිත් පණිවිඩය තමයි ධර්මයේ තියෙන වටිනාකම. ඒ පණිවිඩය දෙන්නේ කොහොමද? හිතේ තියෙන ඕනම ප්‍රශ්නයකට හිතක ඇති වෙන ඕනම ප්‍රශ්නයකට විසඳුම හිත තුලින්ම උපදවා ගන්න පුළුවන් මහා මනෝවිද්‍යාවක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒක විද්‍යාත්මකයි. ඒක විද්‍යාත්මකයි කියන එක. ඇයි මේ විද්‍යාත්මකයි කියන්නේ? එහෙනම් අද තියෙන නූතන විද්‍යාවේ තියෙන එක එක ක්‍රමයන්, එක එක නියමයන්, නූතන තාක්ෂණික විද්‍යාවේ එක එක ක්‍රමවේද තියෙනවා. හරිද? මෙන්න මේ කතාව කියන්නකෝ තරුණ දරුවන්ට. ඔයා එක එක ඒවා ඉගෙන ගන්නවා. නීති ඉගෙන ගන්නවා. නේද? ඒ නීති ඉගෙන ගන්න ළමයෙක් හම් වෙනවා. ඒ තමයි මේ ලංකාවේ සම්මත කරගත්ත නීතිය ගන්න. ඔයා දන්නවද? හිතේ සහ මේ ලෝකයේ ස්වභාව ධර්මයේ නීතියක් තියෙනවා. මේ දේ කරොත් මේ දේ වෙනවා. මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. අන්න ඒ ටික තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. හරිද? ඊළඟට තර්කය ඉගෙන ගන්න ගණන් ඉගෙන ගන්න ළමයෙකුට අපිට කියන්න පුළුවන් ගණිතය කොහොමද? තර්කානුකූලයි. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තර්කයට අහු වෙන්නේ නැති තරමටම තර්කානුකූලයි. තර්කයට අහු වෙන්නේ නැති විදිහටම තර්කානුකූලයි. ඒක තර්කානුකූලයි. හැබැයි තර්කයට අහු වෙන්නේ වෙන කිසිදු තර්කයකට අහු වෙන්නේ නෑ. එහෙනම් ඔයා හොයන්න ගණිතයක් හොයන්න පුළුවන් මේකේ. කියන්න ඕවා. කියන්න අපිට ඒක දැනලා තියෙන්න ඕනේ. හ්ම්. එතකොට ඕනම කාලයකට ගැලපෙන දෙයක් මේක වෙලා තියෙන එකයි. ඊළඟට පුංචි කාලේ ඉඳන් දරුවෝ මේක මොකද්ද මේක මොකද්ද මේක මොකද්ද කියලා අපි අහනවා. අහලා සංඥාව හදාගන්නවා. අන්න ඒ වගේ හිතේ ඇති වෙන සිතුවිලි බෙද බෙද බෙද බෙද මෙන්න මේකයි මේක මේකයි මේක මේකට කියන්නේ මසුරුකම මේකට කියන්නේ ඊර්ෂ්‍යාව මේකට කියන්නේ ක්‍රෝධය මේවා මිස් වෙලා හැදෙන එක මෙන්න මේකයි ඔන්න ඔය විදිහට සිතක තියෙන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඒක කිසිම අඩුවක් නැහැ. ඊටාම සියුම් සිතුවිල්ල ගැන පවා විශ්ලේෂණයක් තියෙනවා වර්ගීකරණයක් තියෙනවා. ඒ හැම එකක්ම නැති කරන්නේ කොහොමද කියලා තියෙනවා ගවේෂණය කරන්න. හරි බොහෝ රිසර්ච් කරපු අය ඉන්නවනේ ඒකට තියෙන රිසර්ච් මානසත්වය. ඉතින් කියන්නේ නේද? ඔයා ඔය ඔක්කොම රිසර්ච් ටික කරානේ. දැන් එහෙනම් ධර්මයේ පිළිබඳ රිසර්ච් එකක් කරන්න. නේද? ඉතින් අන්න ඒ විදිහට බුදුජාණන් වහන්සේගේ ධර්මය ගැන තියෙන සංකල්පය වෙනස් කිරීමේ වටිනාකමක් තියෙනවා. විද්‍යාව, ගණිතය වගේ විෂයන් එක්ක සංසන්දනය කරද්දී සාමාන්‍ය පෙළ කරන කාලේ නැත්නම් ඉගෙන ගන්න කාලේ බුද්ධ ආගම ගැන තිබ්බේ ඒක විද්‍යාව ගණිතයේ කොටසට වැටෙන්නේ නැත්නම් සිංහල ඉතිහාසයේ කොටසට වැටෙන්නේ. සිංහල ඉතිහාසයේ ගොඩට තමයි වැඩෙන්නේ නේද? එහෙනම් කරුණු තියෙන එකක්. සිංහල ඉතිහාසය ගැන කරුණු තියෙන එකක්. ගණිත විද්‍යාව කියන්නේ ඔප්පු කරපෙන්නන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් තේරුම් ගන්න. එතකොට මේ සංකල්පය මම මෙතර වෙලා මේ කිව්වේ මොකද්ද? මේ සංකල්පය වැටෙන්න ඕන හතෙන්ද විද්‍යාව ගණිතය බුද්ධ ධර්මය කියලා කියන්නේ මානසික විද්‍යාවයි ඒකෙත් නීති තියෙනවා ඒකේ ක්‍රමයන් තියෙනවා ඒකේ නියමයන් තියෙනවා හරිද ඒකත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් නේද පැහැදිලිව දකින්න ඕන දෙයක් අන්න ඒ සංකල්පය කාද හැදුනා නම් හරිද කවුද බුද්ධ ධර්මය අනුව එහෙමනම් සංවර්ධන වෙන අය නුවණ තියෙන ඇත්තෝ බුදුහාමුදුරේ දේශනා කරේ විඤ්ඤූහි පුද්ගලින්ටයි මේක කියලා නේද නුවණ තියෙන ඇත්තෝ ඒකට අපි කතිකාවතක් සකස් කරන්න ඕනේ මේ ලෝකේ නුවණ තියෙන අය වැදගත් අය වැදගත් මිනිස්සු අපි වැදගත් පරපුරක් නම් අපේ પરම්පරාව වැදගත් නම් අපි කොයි විදියයිද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන අය වැදගත් අය සිල් රකිනවා වැදගත් ළමයි ධර්මයට අනුව කටයුතු කරනවා. ඒක තමයි ඒක බුදුහාමුදුරේ දේශනා කළ වසල සූත්‍රය. අපි කියන්නේ නෙවෙයි ඒක. එහෙනම් සමාජ කතිකාවත හැදෙන්නේ කොහොමද? වැදගත් මනුස්සයෙක් නම් වැදගත් කෙනෙක් නම් ඔළුව තියෙන මෝඩෙක් නෙවෙයි නම් නේද? ඔළුව තියෙනවා නම් මෝඩෙක් නෙවෙයි නම් එයා බුද්ධ ආගම ගවේෂණය කරන කෙනෙක්. ඒ අනුව හැසිරෙන කෙනෙක්. ඒ අනුව කටයුතු කරන කෙනෙක්. අන්න එහෙම කතාවක් හැමතැනම යන්න ඕනේ. ඇයි එහෙම කතාවක් යන්නේ? ඒක ඇත්ත හින්දා. නේද? වැරදි වැඩ කරන මනුස්සයගේ මොන වැදගත්කමක්ද? එයා වසලෙක්. නේද? එහෙනම් ඔන්න බලන්න ඕන නම් අපි වැදගත් මිනිස්සු විදිහට ජීවත් වෙන අපේ පවුල වැදගත් පවුලන්නේ දන්නවද? වැදගත්කම ඉංග්‍රීසි කතා කිරීම විතරද? ඒක එකක් ඒක හොඳයි. ඒක මොකද එතන තියෙන වැදගත්කම මේ රටකට පාවා දීලා නෙවෙයි රටක් ගැන බ්‍රිතාන්‍යයට මේ ගැතිකම් කරනවා නෙවෙයි ජාත්‍යන්තරව පිළිගත්ත භාෂාව. ඒතර යා ජාත්‍යන්තර සමාජිකයෙක් කියලා. ජාත්‍යන්තර වශයෙන් අදහස් උමාරු කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතර ඒක දිනවන්නකෝ. ඉංග්‍රීසි කතා නොකරවුවා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි යා ගතිගුණ හොඳයි නම් එයා ගුණවන්ත නම් එයා සිල්වන්ත නම් එයා ඥානවන්ත කෙනෙක්. මොකද සංසාර ජීවිතය පිළිබඳව එයාට අදහසක් තියෙනවා. ඒකද හැම උපක්‍රමයක්ම භාවිතා කරන්න ඕනේ නිකන් ඉන්න එපා. ගෙදර හදන්න ලෑස්ති වෙන්න. පන්නාදාර සමිතිය හදන්න ලෑස්ති වෙන්න. ඒකේ දෙකම නම් භාණ්ඩාගාරික නම් කුලගෙන සමිතියේ යම් නිලයක ඉන්නවා නම් ඔක්කොමත් එක්ක කතා කරන්න මේ සැරේ ගිහිල්ලා මොකද? මොනවා කියලා? අපි බෞද්ධ නෙවෙයි කියලා කාශ්‍ය බාන්දෝ කිව්වා. මට බනි කමක් නැහැ. නේද? වැඩේ වෙන්න ඕනේ. අපි බෞද්ධ නෙවෙයි කියලා කිව්වා. අපි බෞද්ධද දන්නේ අපි බලා ගන්න ඕන අපි බෞද්ධද කියලා සරණාගමනේ සිද්ධ කරන වෙලාවේ හැඟීම් උපදිනවද හරියට? හරි වෙනත් දේවල් වලින් පිට සරණ හොයනවා නම් බෞද්ධ මේක Tamanට අසනීප වෙනකොට එක එක ආකාරයේ කරදර එනකොට ඔය බුද්ධ ආගමේ ධර්මයේ තුල මොකද්ද තියෙන්නේ කියලා හොයන්න නැතුව වෙන වෙන ක්‍රම වලින් හොයනවා නම් නේද? නිවැරදි සරණාගමනේ එතන තියෙනවද කියලා සැකයක් උපදිනවා. ඒකෙන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලංකාවට ඒ කාලේ ඉඳන් අද වෙනකන් කී දෙනෙක් නම් මේ ධර්මය තුල හික්මුණාද සැනසීමක් ලැබුවද? නමුත් අද මේ වෙනකොට මේ ධර්මය මහා අභියෝගයක් අනතුරක් ඉදිරියේ තියෙන ධර්මය. හරි අපි ඒ අනතුර තේරුම් අරගෙන අභියෝගය තේරුම් අරගෙන කවදාකවත් නැති විදිහට ධර්මය විකෘති කරනවා. ඒවට පහර ගහනවා. ඒවා ඊට ලැජ්ජාව විදිහට ඊටාම ලැජ්ජාව උපදින විදිහට ඒවා ඒවා පල්ලෙහාට දාලා කතා කරනවා ස්වාමිනාන්සලා නිග්‍රහ කරනවා නොයෙකුත් නොයෙකුත් පිරිස් අපායට යන්න නේද හේතු සකස් කරගන්නවා පුළුවන් තරම් නමුත් ඒක හරහා අනාගත පරපුරට හානියක් වෙනවා ඒකින්ද බෞද්ධ අපි නියම නියම විදිහට බෞද්ධ වෙලා ඊටාම දැඩි ප්‍රතිපත්තියකට ඊටාම ප්‍රබල එකමුතු භාවයකට පත් වෙන්න ඕනේ එහෙම වුණොත් අපිට පැහැදිලිව මේ ගැටලුව වලට නිවැරදි විසඳුමක් ඇති කරගන්න පුළුවන්. ඒක කාටත් එවැනි ශක්තියකින් වැඩ කරලා තමන්ගේ ජීවිතය සුවපත් කරගෙන අන් අයගේ ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා මුළු රටක් નિවැරදි කරගෙන નિවැරදි ගමනක් යන්න අවශ්‍ය කරන ප්‍රත්‍යවේක්ෂා සිද්ධ කරමින් નિවැරදිම වෙනසකට තමන්ගේ ජීවිතය පත් කරගන්න ශක්තිය ධෛර්ය වීරිය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.